අනුග්‍රහය ලංකාවේ අංක 1 QST RB 500 අධිශක්තිමානී කම්බි දෙලිතා ලාභදායි පාසුමිලට දෙප්පන් දේශීය කුටලකන අපගේ ශක්තිය මුලින්ම දේශීය පොත වැලිගම පොල්වත්ත ප්‍රදේශයේ වැඩබිමක කොන්ක්‍රීට් කණු දැමීම සඳහා කපන ලද වැලකට වලකට වැටි අද අලුයම පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මේ පිළිබඳව වැලිගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇත. මියගිය අයගේ නම් මෙතෙක් අනාවරණය වී නැත. මාතර මහේස්ත්‍රාත්වරයා පැමිණ ඊට අදාළ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවත. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා වියට්නාමයේ හැනොයි සිට යලි සිය රට බලා පිටත්ව ගොස් තිබේ. ඔහු දෙවැනි වරටත් ඇමරිකානු ජනාධිපතිවරයා හමු විය. නායක දෙපළ අතර සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් විය. ක්‍රීඩා පුවත සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පස්වෙනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ග්‍රොස් අයිලට්හිදී අද පැවැත්වේ. මෙය දිවා රාත්‍රී තරගයකි. තවත් පැයකින් එසනපුවත් මෙල්බන් සමාගම පෙදරේරු රැකියා කරන ඔබගේ නිවාස හා ළමුන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යාධාර ඇතුළු තවත් සමාජ සේවා රැසක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඔබත් අදම 07115 765 466 යන දුරකථන අංකය අමතා මෙල්බන් පෙදරේරු සමාජය සඳහා ලියාපදිංචි වන්න. මෙල්බන් ශක්ති වානේ කම්බිය. ශක්ති වානේ කම්බිය. ශක්ති TMT RB 500 වානේ කම්බි SLS තත්ත්ව සහතිකයේ සහිතව අපේම රටේ නිෂ්පාදනයක් ශක්ති වානේ කම්බි දැන් සාධාරණ මිලකට දිවයින පුරා ශක්තිමත් ගොඩනැගිලි සඳහා වැඩි සවිබලයක් ශක්ති වානේ කම්බි ආර්ය කිරි සියද සියක් එලකිරි වලින් පමණක් නිපදවන ආර්ය කිරි කිසිඳු රසායනික ද්‍රව්‍යයක් නොමැති බවට සහතිකයි. සම්පූර්ණ යොදය සහිත ආර්ය කිරිවල උකු බව වැඩි නිසා වැඩි කෝප ප්‍රමාණයක් සාදා ගන්නත් පුළුවන්. ආර්ය කිරි ග්‍රෑම් 400ක් රුපියල් 345යි. සීනයක් අපේ ලෝකය සීනයක් විලස නැකියන්නට ඉතින් ඉඩ දෙමුද නව තාක්ෂණයෙන් පිරිකුම් දැනුමින් එක ලොව දිනනා අප හැම වෙනුවෙන් සින්න සදා කරමින් කමට ලොව කෙනවිසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘතියකි. ඔබේ දක්ෂකම් ලොවට පෙන්වන්න. ඕ මට පුළුවන්. ධෛර්යයෙන් ලොව ජය ගන්නට. ඕ මට පුළුවන්. Textiles, the automobiles, sports, bowling, pen, no rubber shine. Tourism, money, no, get them walk out. Shut up, and culture, events, management, health and psychology. So many subjects, everything you want, everything you need. සෑම දරුවෙකුටම 13 වසරක පාසල් කාලයක් සහතික කරමින් දැන් ඕලෙවල් විභාගයෙන් සමත් වූවත් අසමත් වූවත් රැකියා ලෝක ජයගත හැකි වෘත්තීය විෂයන් 26ක් නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැරිය යුතු දරුවන්ට පෙරවරු 10යි විනාඩි 4යි තත්පර 15යි පෙබරවාරි 27 වෙනිදා ගුවන් විදුලියේ 6 වන මැදිරියේදී පැවැත් වූ ආචාර්ය අජන්තා රණසිංහ ගීතයේ ආනන්දය හා ප්‍රඥා දානය පිළිබඳ කියවීම මීළඟ මීවිත විකසිත පෙම් වැඩසටහනේ පළමු කොටස අද මීළඟ මීවිත මීළඟ පරම්පරාවේ ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන්ම නීලඟ මීවිත ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රන්සිංහ ගීතයේ ආනන්දය සහ ප්‍රඥා දාණය මල්ලිය කම් රැඳි පෙම් සිතුවම් ඇඳි මල්ලි පියකම් රැඳි පෙන් සිතුවම් ඇඳි ආදර විජිනිපත් කල්පනාලෝ මන් වනේ සිහින රඟ දහනේ අතේ එකුකල ආ සමන්ත හේරත් ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර දිලීප අබේසේකර ප්‍රවීණ සංගීතවේදී ටී.එම්. ජයරත්න එඩ්වඩ් ජයකොඩි නදී ගුරුකේ සශිකා නිසංසලා මිහිඳු ආරියරත්න සමග පවරී අමරසා මීළඟ මීවිත සිංහල ගීතයේ අජන්තා හැඩය විකසිත පෙම් විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ කයට පොඩි වී ගියාදෙන් අතිකුලයට අද මට පිටු පායන මගේ සොඳු ලඳුනි හිතනවා ඔබ මේ උරණ වෙන්නේ නැහැ මේ ගීත ඊටාම උචිත පදයක් මේ සංගීතය නිර්වචනය කරන්නට. මේක මම පමණක් නෙවෙයි මේ ෂෙලි නැමැති මේ කවියා ලියා තිබෙනවා. Music loosens the serpent which care has bound and pour forth sound like enchanted wine. මම මේ වයින් අපිට මතක් වෙනවා. ඒ නිසා මම ඒක ලිව්වා. වගකීම් ගොර සපුන් සිත බඳන දර යදම් සිඳ හෙළන මහ සවිය සංගීතයයි වගුරුවයි මී නදඹ සදිසි රස මදිරා පණ්ඩිත අමරදේවයන් කී පොත සහ මීවිත ගැන කියූ දෑ ඔහු මෙන්ම අපේ పూర్වජයන් විසින් අපට ඉතා මිහිරි මීවිත නෙමවා දුන්නා ඒවට රසයක් මෙන්ම අර්ථයක්ද තිබුණා ඒ රසයෙන් මත් වී තව තවත් දහස් ගණනක් වූ නිර්මාණකරුවෝ මිහිරැති මීවිත අපට දානය කළා. ඒවායේ මිහිරෙන් මත් වූ අප ඒවට ආශක්ත වී ඒ මිහිරට ලොබ බඳින්නට වුණා. අපේ પરම්පරාවත් ඒවට ආශක්ත වුණා. නමුත් මේ මීවිත නෙම වූ හැටි අපේ પરම්පරාවට අමතක වුණා. ඒවා වෙනුවෙන් ඕන් කොතරම් මහන්සි වුණාද? කොතරම් කැප වුණාද? ඒකල කැපවීම, කැපකිරීම මොනවාද? අපේ પરම්පරාව ඒවා නොසොයාම නොකියවාම අතහැර දැමුවා. එබැවින් අපේ પરම්පරාවේ බහුතරයකට මේ මී විතෙහි සැබෑ රසය බෙදන්නට සුරස මීවිත නිමවන්නට ඒ කියන්නේ මේ කාලේ අපිට තාම හැකියාව ලැබෙලා නැහැ. මේ මීවිත මීළඟ මීවිත මේ මීවිතෙහි පරමාධ්‍යාශයම වන්නේ අපේ పూర్වජීන් කල කී දෑ ඒවා සොයමින් බලමින් අපේ પરම්පරාවේ මීවිත නිමැවීම සඳහා උත්තේජ ලබා ගැනීම අලුත් මගක් හොයා ගැනීම හෙට දවසේ මීවිත වෙනුවෙන් ඊයේ දවසේ ඉන්නම වූ මීවිතෙහි රස ඇත්තටම රස වැලීම මීළඟ මීවිත වෙනීමට පැමිණි ඔබ හැමදෙනාම ස්ටුඩියෝ 6 එහෙම නැත්නම් 6 වෙනි මැදිරිය කුමාරතුංග මැදිරිය එහෙමත් නැත්නම් ගුවන්විදුලියේ හද ගැහෙන හඬ මැදිරියට ඉතාමත් ආදරෙන් අපි පිළිගන්නවා. ආචාර්ය ජන්තා රණසිංහන්ගේ පරිච්ඡේදයයි දැන්. සිංහල ගීත සාහිත්‍යයට අනලස්ව සුරස පදවිය මන් දහස් ගණනක් දානය කළ ඔහු ඔහු රසවතෙක් ඊතා සොඳුරු මිනිසෙක් ඔහු අප රටේ සංගීතයට ගීතයට සිනමාවට පුවත්පත් කලාවට ජනමාධ්‍යට අපමණ ගිනිය නොහැකි වූ මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට නිර්මාණකරුවෙක් සාහිත්‍යවේදියෙක්. ඔහු අපේ හදවතට කිඳා බැස විටක අපේ හදවත හූරමින් ඒ හදවතේ වේදනාවන් වූ යලිත් අපිට විඳින්නට සලස්වනවා. විටක ඒ හදවතටම කිඳා බැස අපිව සියුම් ලෙස ස්පර්ශ කරනවා. අපට ගෙනුණු සැනසුම සතුට සුවය මිල කරන්න පුළුවන්ද? ඔහු අපෙන් බියෝ වී අදට තෙවසරයි. ඒ තෙවසර තුල අපට හුව කී වතාවක් මතක් වුණාද? ඔහුගේ ගීත අපි කී වතාවක් ශ්‍රවණය කළාද? ඇත්තටම අපිට මතක් වුණාද? ඔහුගේ සිරුරෙන් ඔහු අපිව ඈතට දමා ගියත් ඔහුගේ නිර්මාණයන් අපිට එක නිරන්තරයෙන්ම බැඳී තිබුණා. ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යයට අනලස්වසිය ප්‍රතිභාව, සිය කැපවීම, සිය නිර්මාණ කෞශල්‍ය දානය කළ සිංහල ගීතයේ අජන්තා හැඩය කියවීමට ආචාර්ය අජන්තා රණසිංහ ගීතයේ ආනන්දේ සහ ප්‍රඥාදානය මීළඟ විවිත විකසිත පෙම් විකසිත පෙම් එසේනම් අපි කියවීම ආරම්භ කරමු මා කියවීම සඳහා අද ආරාධනා කරන්නේ ඔහුත් සමග සමීපව කටයුතු කළ නිර්මාණකරණයේදී මෙන්ම ඔහුගේ ජීවිතයේදීත් සමීප සගයන් වූ කීප දෙනෙකුට. ඒ වගේම ඔහුගේ නිර්මාණ කරණයේ නිර්මාණය පරේෂණ කරන්නා වූ නිර්මාණකරුවන්ට. මම මුලින්ම ආරාධනා කරන්නේ ඔහුගේ හිතාදර මිත්‍රයෙකු වෙමින්ද ඒ වගේම ඔහුගේ බාල කාලයේ සිට ජීවිත අවසන් කාලය දක්වාම ඔහුත් සමග ළඟින්ම සිටි තනතෙකුට නිර්මාණකරුවෙකුට ඔහු ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරවිට බණ්ඩාර ඉන්පසු ඔහුගේ ගී පිළිබඳව ඔහුගේ ජීවන කතාව පිළිබඳ කියවීමක නිරත වූද එවැගේම ඔහුව අධ්‍යයනය සීමාවට කැඳවාගෙන ඔහුගේ නිර්මාණයන් අධ්‍යයනය කළ මහදෙරකට මා ආරාධනා කරන්නේ ප්‍රවීණ ගීත රචක මහාචාර්ය සමන්ත හේරත් මහතාට. ඉන්පසු වර්තමානයේ අපිට ඉන්න ජේෂ්ඨතම සංගීතවේදියෙක්, ගායන වේදිකයෙක් අජන්තා ගී බොහෝ ප්‍රමාණයක් අපට දානය කළ නිර්මාණකරුවෙක්. ගානවේදී ටී.එම්. ජයරත්නන්ට. එවැගේම ඔහුව කියවීම සඳහා නූතන પરම්පරාව නියෝජනය කරමින් ගීතය සංගීතය පිළිබඳ කියවීමක පරේක්ෂණාත්මක කියවීමක නිරතව සිටින අපේ වැඩසටහන් මාලාව පුරාම පෙරදීමෙන්ම අපේ සගයෙකු වූ ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගෙයන් හට. හොඳයි. එසේනම් අපි ආචාර්ය ජන්තරාණ සිංහයන් ඔහුගේ ගීතේ ආනන්දේ සහ ප්‍රඥා දානය. ආරම්භයේදීම ඔබට මතක් කරනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ Facebook පිටුවේ government.lk වෙබ් අඩවියේ ඔවුන්ගේ Facebook පිටුවේ සජීව ලෙස මේ වැඩසටහන විසිරව හැරෙනවා. මීළඟ මීවිත ආචාර්ය අජන්තා රණසිංහන් මා කුරුවිට බණ්ඩාර මහත්මයාගෙන්ම අද කතාවට ප්‍රවේශයක් ලබා ගන්න සූදානම්. මොකද මීට අවුරුදු 3කට කලින් ඔහු අපව හැරදාලා ගියේ. ඔබේ බාල කාලේ ඉඳලම අවසන් දින දක්වාම ඔබත් එක්ක තමයි බොහෝ කාලයක් ගත කරේ. අජන්තාරාම සිංහයන් මේ විතක් උනේ කොහොමද? අජන්තා මගේ පාසල් එකම පන්තියේ හිටපු මිත්‍රයා. ඔහුයි මායි එකම ගුරුවරයෙක්ගෙන් තමයි මේ සිංහල භාෂාව සිංහල සාහිත්‍ය ඉගෙන ගත්තේ. ඒ වගේම ඒ පාසල් අවධියේදීම ඔහුගේ අරමුණක් තිබුණා පත්තර කලාවට යන්න ඕනේ කියලා. අපි දෙන්නම වාක්‍ය රචනාවක් ලියනකොට මොකක්ද අනාගතේ කරන්න හදන කැමැති වෘත්තිය කියලා අපි ලිව්වේ පුවත්පත් කලාවේදීන් වෙන්න කැමතියි කියලා. අපි දෙන්නම දැන හිටියේ නෑ. එයා ලියන්නේ මොකද්ද මම ලියන්නේ මොකද්ද කියලා අපි දෙන්නට දෙන්න දැනගෙන හිටියේ නෑ. හැබැයි අපි පුවත්පත් කලාවේදීන් වෙන්න කැමතියි කියලා ලිව්වා. ඇත්තටම පුවත්පත් කලාවේදිකේ කාර්යය මොකක්ද කියලාත් හරියට දැනගෙන හිටියද කියන එක ගැන මම හිතන්නේ අචන්තර සමහර විට අවබෝධයක් තියෙන්නේ නැහැ මටත් තිබුණේ නැහැ කෙසේ වෙතත් දෛවය විසින් අපි දෙදෙනා පාසලෙන් යව්වේ පුවත්පත් කලා වෘත්තියට. ඒ කවුස ආයතනයේ එකම කතුරු මණ්ඩලයක යාබද 82 වාඩි වෙලා අපි දෙන්නට මේ පත්තර කලාව කාලාන්තරයක් කරන්න පුළුවන් වුණා. ඔහු මේ පාසල් කාලෙදිම වන්තා විත්‍යයට ජනතා කුමාර මණ්ඩපයට කවි ලිව්වා. මම ඒ කාලේ පොඩි පත්තරයක් කිව්වා මේ මාසිකට විතර සැරයක්. ඒ පත්තරේටත් ඔහු කවි ලිව්වා. මේ සීපද කවි ලිව්වා. ඔහුගේ පුදුම ලැබියාවක් තිබුණා සිංහල භාෂාවට. අර විශිෂ්ට පරිවර්තක ගුණ කේජී කරුණාතිලක කියන ආචාර්යවරයාත් වැඩි ප්‍රකට නැති වුණත් අපි කාලිදාස කියලා හඳුන්වපු ගුණදාස පෙරේරා කියලා ගුරුවරයෙකුත් හිටියා. කාලිදාස කියලා හඳුන්වුවේ එතුමාගේ සාහිත්‍ය පාඩමේ කාලිදාස කවදාවත් වර්ධින්නේ නැහැ. ඒක නිසා අපි ඔහුට හදපු පටබැඳි නාමය තමයි කාලිදාස කියන එක. ඒ තරමට මේ මේ සංස්කෘත සාහිත්‍ය ගැන අපිට අවබෝධයක් දුන්න පාසල් අවදීදී. ඉතින් මේ ගුරුවරුන් දෙන්නගෙන් අපි සාහිත්‍ය ඉගෙන ගන්නකොට අජන්ත පුදුම ලැබියාවක් දැක්කුවා මේ භාෂාව ගැන ඉගෙන ගන්න හදාරන්න. දැන් කොච්චර උම්මක ජාතකයේ අපිට નિયમિત නිර්දිෂ්ට ග්‍රන්ථ වෙලා තිබුණා. ඒ කාලේ මේ පාඩම ඉවරනාට පස්සේ අජන්ත විහිළුවට වගේ කතා කරන්නේ මේ උඹගේ දාතේ භාෂාවෙන්. ඌ කවුද? එයාට බැන්නාම කියනවා මචං මට අහවල ආක්‍රෝෂ පරිභව කරා. දැන් මේ බැනලා තියෙන්නේ. හැබැයි අර උම්මග්ගේ ජාතකයේ තියෙන වචනේ තමයි ආක්‍රෝෂ පරිභව කරා කියන්නේ. මචං මට මේ ආදේක් මේ අහවල් පන්තිය අහවලා මට ආක්‍රෝෂ පරිභව කරා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ මේ වචන භාවිතා භාවිතාවට ගත්ත අර පැරණි පොතෙන් හදාරපු. ඔහු මන් දන්නවා සද්ධර්ම රත්නාවලිය, අමාවතුර, බුත්සරණ, එතකොට යසෝදරාවත මට මතකයි සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකයේ පිටුුණේ අපි පාසලේ ඉන්න කාලේ. මේ පොත්පත් පුදුම ආශාවකින් ඇල්මකින් කියෙව්වා. ඉතින් මේ කාලේ ඉඳලා තමයි ඔහුගේ මේ භාෂාඥානය මේ තරමට ගෙනාවේ. ඔහුගේ ගීත අරගෙන බැලුවොත් අපිට පේනවා මේ පැරණි අපේ චිරන්තන සාහිත්‍යයේ මොනතරම් පෝෂණයක් ලැබලා තියෙනවද කියලා. ජන සාහිත්‍යයෙන්, ජන කවියෙන්, යසෝදරාවතින්, ජීවර ගීත වලින් කොච්චර ආభాසය ලැබලා තියෙනවද කියලා. එතකොට ගමේ කෝපි කඩේ දෙන්නද පැත්තේ වගේ ලියනකොට කොච්චර මේ ජනතාවට සමීප මේ කටවහරේ භාෂාවෙන් බසින් කවි ලියනවද කියලා, ගීත ලියනවද කියලා. ඉතින් මේ භාෂා ඥානය තමයි මම හිතන්නේ ඔහුගේ හපන් කමට මූල. ඔහු කිව්වා විශ්වවිද්‍යාලයට ගියේ නැති එකට මං කිව්වා මට වෙලාවකට කියනවා මචං අපි විශ්වවිද්‍යාලයට ගියා නම් අපි කොහේ නවතීද කියලා මහා අභිමානවත්ව කිව්වා. ඇත්තටම අපි මට මතකයි මහනුවර සාහිත්‍ය සම්බන්ධයෙන් යනකොට පෙරාදෙණියේ මේ ගලහන්දියේදී ඉතින් අපි මේ පැත්තේ ගියා නම් අපි කොහේ ඉඳීද? ඒ තරම් ලොකු අභිමානයක් තිබුණා. හැබැයි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පවා හදාරන්න වටින ඔහුගේ භාෂාව. ඔහුගේ ගීතමය භාෂාව. ඔහුගේ කාව්‍ය සංකල්පනා. ඉතින් ඔහුගේ මේ ගමන ඊටාම පොඩියට පාසලේ පන්තියේදී පටන් ගත්ත ගමනක් තමයි මේ තරම් දුර ආවේ. මාචාර්ය සමන්ත හේරත් මහත්මයා දැන් එතනින් මම කැමති කතාව අල්ලගන්න ඊළඟ තැන. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පවා ඔහු අධ්‍යයන වස්තු දෙයක් වෙනවා මාතෘකාවක් වෙනවා පුද්ගලයෙක් වෙනවා පුද්ගල චරිතයක් වෙනවා. ඔහු ඒ තරම් පිරෙන්නේ කොහොමද මහාචාර්යතුමනි? අජන්තා කියන චරිතේ පිරුණු චරිතයක් බවට පත් වෙන්නේ කොහොමද? මම හිතන්නේ ඇත්තටම මේ අපේ ගීත කලාව ගැන හිතුවහම දැන් මේකේ අපේ අතීතයට ගියොත් එහෙම අපි අපේ මේ ගීතය කියන කලාව සාහිත්‍යික පක්ෂයෙන් හුඟක් පෝෂණය කරපු ගීතය සාහිත්‍යාංගයක් හැටියට වර්ධනය කරපු පුරෝගාමී රචකයන් කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන් ආරම්භයේ ඉඳලා ගත්තහම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මල්ලා බේසුන්දර, අරිසෙන් අහුබුදු, මහගම් සේකර, මඩවලේ සත්නායක, ඩෝල්ටන් අල්විස් මේ වගේ ගීත සිංහල ගීත රචක සම්තතියම අපිට මේ ප්‍රධාන පුරෝගාමි රචකයන් හැටියට මැවිලා පේනවා. මේ අයගේ දායකත්වය අපිට තා පැහැදිලිව දකින්න පුළුවන්. අද අපි මේ ගීතය කියලා කලාවක් ගැන කතා කරනවා නම් ඒක වෙනත් කලා ක්ෂේත්‍ර සමග සමකක්ෂයේහි අපි සාකච්ඡා කරනවා නම් එවැනි කලාවක් බිහි වුණේ මේ පුරෝගාමි රචකයන් නිසා කියන එක. හැබැයි මේ මම ඔය කියපු කලින් කියපු නම් ඒ අය කරපු දායකත්වය මේ ගීතය කියන කලාව සාහිත්‍යංගයක් හැටියට පෝෂණය කරන්න පුරෝගාමි කාර්යභාරයක් ඉටු කළා වගේම මේ ගීතය කියන කලාව රමණීයත්වයෙන් సౌందර්යයෙන් මිනිස්සුන් අතරට රැගෙන යන්න ප්‍රේක්ෂක ජනතාව මේ ගීතය වැළඳ ගන්න හේතුපාදක වෙන ගීත රචනා බිහි වෙන්නේ ඊට පස්සේගේදී. මම හිතන්නේ ඒ යුගකාරක කාර්යයේ ඉටු කරපු පුරෝගාමීම රචකයන් දෙතුන් දෙනා අතරින් අජන්තා රණසිංහ කියන නම අපිට අමතක කරන්න බෑ. ඉතින් අද බලන්න අපි නිතර දෙවේලේ ඇහෙන ගීත සම්භාරයෙන් කුපමණ ප්‍රමාණයක් අජන්තා රණසිංහ ලියපු ගීතද ජනප්‍රිය ගීත අරගෙන බැලුවොත් ඒ ජනප්‍රිය ගීත වලින් කුපමණ ප්‍රමාණයක් අජන්තා රණසිංහ ලියපු ගීතද චිත්‍රපට ගීත අරගෙන බැලුවොත් කුපමණ ප්‍රමාණයක් අජන්තා රණසිංහ ලියපු ගීතද නිසා මේ ගීතය කියන එක රමණීයත්වයෙන් පරිපූර්ණ ප්‍රේක්ෂකයා වැළඳ ගන්න අතිශය ආශාවෙන් ශ්‍රවණය කරන ගීත සම්භාරයක් රචනා වුණේ අජන්තා රණසිංහ අතින්. ඉතින් අජන්තා රණසිංහ කියන්නේ සිංහල ගීත කලාව සම්බන්ධව කිසිසේත්ම අමතක කරන්න බැරි මොනම නිර්ණායකයටත් එවත් අපිට සඳහන් නොකර සිටින්න නොහැකි නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අජන්තා රණසිංහ ගීත රචනා කලාවට පිවිසීම කියන ඒ කතා ප්‍රවෘත්තිය අතන මම හිතන්නේ කෙනෙකුට දැන් ඔබ කිව්වා මේ ගීත රචනය හා සම්බන්ධව අධ්‍යයනය කරන අයට ආධුනිකයින්ට බොහොම ආදර්ශ සම්පන්න චරිතයක් කියලා. පුරුවිට බණ්ඩාර මහත්තයත් ඒ කතාව කිව්වා. දැන් ඇත්තටම අජන්ත රණසිංහ මුලින්ම ලියලා තියෙන හතර පද කවි. මුලින්ම කවියක් පළ වෙලා තියෙන පෙරමුණ පත්‍රය 1951 දී ඒක රජාන් තරණසිංහට අවුරුදු 11යි. ඒතර එතන ඉඳලා හතර පද කවි ලියලා තියෙනවා. ඊට පස්සේ ඒ කාලේ 60 දශකයේ සාහිත්‍ය සංවාදයේනුත් පෙරදිනේ විශ්වවිද්‍යාලයේ කේන්ද්‍ර කරගත්ත මහාචාර්ය සරච්චන්ද සිරි ගුණසිංහ ගුණදාස සම්බසේක වගේ ඒ පුරෝගාමීන්ගෙන් ඇරඹිච්ච ඒ සාහිත්‍ය ව්‍යාපාරයෙන් කිසියම් විදිහකට ආලෝකයක් ලැබලා තිවංකරේකා කියන පළවෙනි කවි පොත ඔහු බිහි කරන 1964 දී ඒකේ තියෙන නිදහස් කවි. නිදහස් ආකෘතියෙන් ලියපු කවි. මට තාමත් මතකයි අර ප්‍රේමේ ශාස්ත්‍රූවරිය කියන කවිය. මම හිතන්නේ ඒ කවි පොත පුරාම තියෙන්නේ මේ රචකයාගේ බිඳ වැටුණු ප්‍රේමය, ප්‍රථම ප්‍රේමය. ඉතින් ඒ අත්දැකීම් වලින් ඒ ආවේග වලින් ඒ හැඟීම් වලින් පිරිපුන් යෝන් කවියෙක් තමයි ඊළඟට බිහි වෙන්නේ. ඊට පස්සේ ඔහුගේ ජීවිතේ වසර 7-8ක කාලයක් නිහඬව බිඳ වැටුණු යුගයක් හැටියට සටහන් වෙනවා මේ ජීවිත කතාව තුළ ඔහුම මා සමග ඇත්තටම පෞද්ගලිකවත් කියලා තියෙනවා එක්තරා කාලයක ඒ කාලේ ටිකක් අයාලේ ගිය කාලයක් කියලා. ඊට පස්සේ තමයි 1969 ඉඳලා නැවත ගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මම මගේ අදහස් දක්වීම අවසන් කරන කලින් මම කැමති 1975 දී ලංකා ප්‍රථම වතාවට ගීත රචකයෙකුගේ නිර්මාණ ඒක පුද්ගල ප්‍රසංගයක් හැටියට වෙනත් ගායක ගායිකාව ගායනා කරන බෑ අජන්තා ගීතාවලිය කියලා. ඒකට නිකුත් කරපු සමරු කලාපයේ තිස්ස අබේසේකර සඳහනක් කරලා තිබුණා ඒකේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. 930 ගණන් වල අපේ තරුණ පරම්පරාවේ ප්‍රකාශන විදිය උනේ හතර පද කවිය. ඊට පස්සේ කෙටි කතාව. ඊට පස්සේ මේ තරුණ පරම්පරාවේ ප්‍රකාශන මාධ්‍ය බවට පත් වුණේ ගීතය. 70 දශක දශකයේ විශේෂයෙන් සඳහන් කරමින් ඔහු කියන්නේ ඒ පරම්පරාවේ ලොකු අයියා තමයි අජන්තා රණසිංහ. එතකොට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ પરම්පරාවත් ඉන් පසුව ආ પરම්පරාවත් යා කරන පුරුක තමයි අජන්තරණසිංහ කියලා. එතකොට මේ ස්ථානගත කිරීම තමයි අතරම මම හිතන්නේ අජන්තරණසිංහගේ ගීත රචනා කලාව ආරම්භ වීම. 970 දශකයේ මුල සිට දශක ගණනාවක් පුරා ඔහුගේ ජීවිතාන්තය දක්වාම ඔහු මේ ගීත රචනය කියන කලාව ඒ Tamanගේ සකල විද ශක්තිය නිර්මාණ ශක්තිය රසිකයා හමුවට ගෙනාවේ ගීතය කියන කණි කලාවෙන්. ඔහු නවකතා කීපයක් රචනා කරා. රින්කල් බාස්, ක්‍රිස්තුනි කරුණාකර මැනව වගේ නවකතා කෙටි කතා පොතකුත් තිබුණා. හැබැයි ඒ එකකින්වත් නෙවෙයි අජන්තරණසෙන් කියන නම පවතින්නේ. ගීත රචකයෙක් හැටියට. ඔහුගේ ඒ විශේෂත්වය මම හිතන්නේ අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන් ඒ ගීතය කියන කලාවේ තාක්ෂණය ඉතාම මනවින් හඳුනාගත්ත රචකයා තමයි අජන්තා රණසිංහ. ඒ ශිල්ප කෞශල්‍ය මම හිතන්නේ ඉතාම දුර්ලභ ගණේ ශිල්ප කෞශල්‍යයක් ඔහුට තිබුණා. ගීතය කියන කලාවේ අනන්‍යතාවත් දේශ සීමාත් ඔහු ඉතාම මනවින් දැනගෙන හිටියා. විශේෂයෙන් ඔහු ගීත රචනයේදී භාවිත කරපු භාෂාව ඒ ඒ ගීත රචනාවලදී ඒ ගීතයටම අවශ්‍ය බස වචන යෙදීම පිළිබඳව ඉතාම විශිෂ්ට ගණේ දුර්ලභ ගණේ පරිචයක් ඔහු සතුව තිබුණා. හොඳයි. ඒ ගී බස, ඒ ගී, ඒ වචන මම පෙර කී වාසේ අපේ හදවත ඇතුළට කිඳා බැස ඌරන වගේ එක විදාකාරයෙන් අපිට දැනෙනවා. මේ ඊට කදිම නිදසුණක් නිදසුණක් නෙමෙයි ඇත්තම කදිම රසයක් ජනනය කරන මොහොත ටීඑම් ජයරත්න මහත්මයා ගායන ගීතයෙන් පසු අපි ඔබටම කතා කරන්න කැමතියි. මාර්ගදි වෙන් වෙන්න රිදවන්න සය පාමුල මගේ කඳුලින් සේදෙන්න ඇති එදස් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ හිනෙන් වඩා සසර මගදී වෙන් වෙන්න ඇති ටීම් ජර්ග් මහත්මයා මේ ඔබතුමන්ට බොහෝ ගීත නිර්මාණ කර දී තිබෙනවා අචන්ත රණසිංහ යන. ඒ අතර මේ ගීතයත් සුරස පද වේමනක්. දැන් ওই ටික අහන බව මම දන්න හින්දා මම ඊයේ අර පරණ පොත් පෙරලලා බැලුවා ආචාර්ය අජන්තා රණසිංහයාගෙන මම මොකද ගීතේ ලියනවා පළවෙනි පේලිය සංගීත ගීත රචකයා කවුද කියලා ලියනවා යටින් ලියනවා සංගීතඥයා එහෙම ලියපු එකතුවක් තියෙන නිසා මම එක්කව කරගත්තා ඉතින් එක්කව කරලා බලපුවාම ගීත ගණනාවක් තියෙනවා තව අඥාතයි නම් නොලියූ ගීත හතරක් තිබ්බ මට සැක හිතිලා මම ඒක පැත්තකින් තිබ්බා ඒක සැක හැර දැන ගැනීම පිණිස ඉස්සරහට ඉතින් ඒ වෙනකොට ගානය කරලා බැලුවම තියෙනවා ගීත එතුමා මට පමණක්ම ලියපු 54ක් ගීත 54යි ඒකෙන් චිත්‍රපට සඳහා ගැයවිවා තියෙනවා 9ක් තරනාට්‍ය සඳහා ලියපුවා තියෙනවා 3ක් ඒ තමයි සම්පින්ඩණය හොඳයි ගීත ඉදිරියට අපිට අහන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි හිතනවා. නදී ගුරුගේ මහත්මයා අජන්තාරාම සිංහයන් ඔබ විශේෂයෙන්ම ලංකාවේ මේ ගීත සාහිත්‍ය පිළිබඳව සංගීතය පිළිබඳව කියවීමක සහ පරීක්ෂණයක නිරතව සිටින අයෙක් බැවින් ඔබ මට මතකයි දවසක් කියන අජන්ත රණසිංහ අපේ හදවත ඇතුළට බැහැලා ඌරන වගේ ඔහු ඔහුගේ වචන ඔහුගේ ගීත කියලා ඔහුගේ ගීත ගැන සහෝගේ ගීතවල බස පිළිබඳව ඔබ දෙන තක්සේර කුමක්ද? ඔව් ඇත්තටම ඔහුගේ බස පිළිබඳව තක්සේර කරන්න බෑ අපිට. නමුත් මම කැමති මාය ඔහුගේ ගීත අත්විඳ කොහොමද කියලා බෙදා ගන්නට. ඒක පැත්තකින් රසිකයෙක් හැටියට අනිත් පැත්තෙන් සංගීතඥයෙක් හැටියට. මම හිතනවා මේ પરම්පරාව හරිය වාසනාවන්තයි හේතු කීපයක් නිසා. පළමු හේතුව තමයි මේ પરම්පරාව නිර්මාණය කළ නිර්මාණ කරණයේ යෙදී හිටපු යුගය මේ යුගයේ තරම් අතිදාවනකාරීව නෙවෙයි. ඒ නිසා ගීත අහන්න, ගීත විඳින්න, ගීත ගැන කතා බහ කරන්නට ඒවා සමාජය තුළ ස්ථාපනය වන්නට ඉඩ හරින්නට කාලයක් තිබුණා. දැන් නිදර්ශනයක් කරලා මේ ගීත ටිම් ජයරත්න අපේ ප්‍රවීණ ශිල්පියා ඔහු ගායනා කළ ගීතය මට ඇහෙන්නේ ඉතා කුඩා කාලෙදී. එතකොට රේඩියෝ එකේ මේ ගීත සතිපතා ඇහෙනවා. එක රේඩියෝ එකයි තිබුණේ. එන එක වැදගත් දෙයක්. එක රේඩියෝ එකයි. එක කපාටයයි. එක මාධ්‍ය කපාටයයි. මේ මාධ්‍ය කපාටය හරහා එන ඕනෑම දෙයක් අපේ මනස තුල තැන්පත් වන්නට කාලයක් තිබුණා. ඒ නිසා ඒවා විඳින්නට ඒවා තැන්පත් වෙන ඒවා ධාරණය කරගන්නට අපිට කාලයක් තිබුණා. මෙන්න මේක අපිට නිතර දෙවෙල්ල නොහිතන දෙයක්. ඒ නිසා ඔවුන් ආශිර්වාද ලබ්ධෝයි කියලා කියන්න මම කැමතියි. මක් නිසාද? ඔවුන්ගේ නිර්මාණ සමාජගත වීමට ගතවන කාලය සාධාරණ වෙන්නට නැත්නම් ඒ සඳහා ඔවුන්ට තවදුරටත් වැඩෙහි යෙදෙන්නට ඇති තරම් කාලයක් තිබුණා. දැන් මේ ගීතය මම හරියටම කියනවා නම් මට අවුරුදු 5ේදී වගේ මම මේ ගීතය මුලින් ඇහුවේ. එතකොට මේ මුලින් අහපු මතකයයි දැන් මතකයයි එකලාම සමානයි. ඒකට හේතුව එදත් වෙන කිසිම කරදරයකින් කලබලයකින් තොරව ඊටාම ඒ කියන්නේ ඊටාම සැහැල්ලු ජීවිත රටාවක් ඇතුළේ සැහැල්ලු නෑ අපේ දෙමව්පියෝ දන්නවා කතරම් අසීරු දේ කාලේ ජීවිතේ කියලා. නමුත් යමාකාරයක අතිදාවනකාරී තත්වයකින් තොරව මේවා අහන්නට නැත්නම් මේවා සමාජගත වන්නට ඉඩක් තිබුණා. මම කියන්නේ දැන් මේ ගීත සාහිත්‍ය වශයෙන් ගත්තොත් එහෙම ඒ සාහිත්‍ය වශයෙන් කලාව තිබිච්ච යුගයක් තිබුණා. නමුත් විශේෂයෙන්ම ගුවන් විදුලිය ආවට පස්සේ මේ ගීත ගීතයට ඉඩක් ගන්න. ඊට කලින් ගීතය තිබුණා එක්ක ග්‍රැමෆෝන් එක විශේෂයෙන්ම නැත්නම් නෘත්‍යවල. සජීවී මේ යමක් හරි ඉදිරිපත් කිරීම වල. නමුත් ගුවන්විදුලිය ආවට පස්සේ හොඳ ඉදහසරක් හැදුනා. යම් නව සංගීත සංස්කෘතියක් නම් සංගීත චර්යාවක් නැත්නම් එහෙම හැසිරීමක් සංගීතමය හැසිරීමක් එක යමකරක සමාජයක් ගොඩනගෙනවා. ඉතින් මම හිතනවා ඒ යුගයේ විශේෂයෙන්ම 950 60 70 80 වගේ වෙනකම් ඊටාම හෙමෙන් හෙමෙන් නමුත් හරි ස්ථාවර ලෙස මේ සංකේත ගොඩ නැගුණ නැත්නම් මේ මේ මහා පෞරුෂයන් ගොඩ නැගුණ පමණක් නෙවෙයි ඒ පෞරුෂයන්ට අදාළව යම් කලා සංස්කෘතියන් ගොඩ නැගුණා. ඉතින් මේ මේ ගීත කලාව මේ ගීත මේ කලාපය මේ කලාපයේ ගීත විසින් නියෝජනය කරන්නේ අන්නේ ඒ කාලේ ඒ දශක ගණනාව තුළ ඉතා හිමෙන් නමුත් ස්ථාවර ලෙස ඒ ස්ථාවරත් වෙන්නේ සමාජ ක්‍රියාවලියත් එක්ක සහ මාධ්‍යවල තියෙන යමකාරී සීමාකාරී සාධකයක් එක්ක මාධ්‍ය ගොඩක් නැතිවීමත් එක්ක එක රේඩියෝ එකයි එක පසු කාලේටම 81 ටීවී එකයි. නමුත් අපේ යුගයේදී මොකද වෙන්නේ? දැන් බොහෝ දෙනෙක් වරදවා වටහා ගන්න දේ තමයි සියලුම හොඳ දෑ සිදුනේ ඉතිහාසයේ වර්තමානයේ කිසිවක් සිදුවන්නේ නැත. නමුත් ඒක ඇත්තම නෙවෙයි. වර්තමානයේ කතරම් වේගවත් ලෝකය අර කැරකෙන ෆෑන් එක අපිට පේන්නේ නැහැ වගේ ඒකේ පෙති කිසි දෙයක් පේන්නේ නැහැ. ඊතරම් අධිනිෂ්පාදනයක් සිද්ධ වෙනවා කලාව තුළ. මා මා පෞද්ගලිකව තමයි තා දක්ෂකයේ පද රචකයන් ඉන්න ඔවුන් අජන්තා සූරීන්ගේ සහ ඒ પરම්පරාවේ పూర్වජීන්ගේ වූ කිව්වෝ ආවාසය ලැබෙමින් උන් අනුදත් මග යමින් එහෙම නැත්නම් උන් උගත් දේවල් අරගෙන වෙනත් පාරවල් යමින් මේ අලුත් සම්ප්‍රදායන් හදනවා. ඉතින් ඔබේ ප්‍රශ්නෙට මම කෙලින්ම දැන් එන්නම් මට අජන්ත රණසිංහ සූරීන් දැනුණ මෙන්න මේ ගීතයත් එක්ක. මම ඉස්සෙල්ලාම ගීතයකට මට මතක හිටින ගීත තුනක් තිබුණා. මගේ කුඩා කාලේ පළමු වෙන්න මලට බඹරු කුසේ ගීතය. ක්ලන්සි ජෝර්දනයන්ගේ මට අවුරුදු 3 දී විතර හිටියා. ඊට පස්සේ මට මතක දේ තමයි මේ ගීතය තෙමන ගීතය තමයි උදුම්බරහි නැහිනව ගීතය. මේ මගේ අවුරුදු 6 වගේ කියන්නේ අවුරුදු 6 වෙනකන් කාල සීමාව තුළ මගේ හිතේ තදින් තැම්පත් වෙච්ච ගීත. මට හිතෙනවා ඒ නිසා ගීතයක පැවැත්ම තිබෙන්නේ හුදෙක් සාහිත්‍ය මතම නොවේ. නමුත් අනුෂංගික වෙනත් එහෙම නැත්නම් ඊට අදාළ වෙනත් කාරණාත් එක්ක සංගීතයක් අවශ්‍යම සහ ගායකයා. දැන් අජන්තරන් සිංහන්ගේ මම හිතනවා තියෙන වැදගත්කමක් තමයි. එහෙම නැත්නම් ඔහුට ආවේනික දෙයක් තමයි. ඔහුගේ සාහිත්‍ය රචනාවන් සංගීතඥයින් බොහෝ දෙනෙකු විසින් සංගීතමය වශයෙන් වරණගනු ලැබුවා. දැන් උදාහරණයක් විදිහට මේ ආයුර්වේද සංසාරයේ ගීතය අපි අහනකොට කේමදාසයන්, ටීම් ජයරත්නයන් සුසංයෝගයෙන් අපි අහන දූමා වගේ, නේද නෑම්මා වගේ, ටැරන්ස් කියන. එතකොට මේ අජන්තරන්සිංහ චින්තාව වෙනත් විදිහකට වර නැගෙනවා. ඒ සංගීතඥයා විසින් සහ ගායකයා විසින්. නමුත් එකම සාහිත්‍යය. දැන් අපි නිකම්ම හිතමු එක දැන් මේ ආවිරින් අප සංසාරයේ ගීතය අපි දෙනවා තව සංගීතඥයෙක්ට. හ්ම්. ඒතර ඔහුගේ අර්ථකථනය කුමක් විය හැකිව තිබුණාද? මේ කෙරෙහි. ඒක යම් ආකාරයකට මම හිතනවා මේ මේ මේ ගීතයක් විශේෂම ගුවන්විදුලි සංස්කෘතියත් එක්ක මේ ගීත සම්ප්‍රදාය ඇතුලේ ඔවුන් වාසනාවන්ත වුණා. ඔවුන්ගේ කලාව නිකන්නේ අපේ කුරුවිල බණ්ඩාර මහත්මයා කිව්වා වගේ ඒවත් නිකම් ප්‍රාදුර්භූතේ භූතේච්ච මේ කලා හැකියාව නෝය. ඒ පැරණි මේ සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් සහ එතන නිහඬ නිර්මාණශීලී වීමෙන් හැදුණු දේවල්. මම එකක් එක දෙයක් කියන්න මට මේ මෙන්න මේ ගීතය සහ ඉරවට යන ගිරවියනේ කියන ගීතය ඉරවට යන ගිරවිය ගීතය ඇත්තටම මම හිතනවා ඒ ගීතෙන් හෙලිදරව් වෙන්නේ ඔහු පරිශීලනය කළ යම් ආකාරයකට ජනශ්‍රුතිය සහ ජනගායනාව ජන මට හිතෙනවා ඒක නිකන් එක්තරා පැත්තකට ගත්තොත් එහෙම යශෝදරා වැලපිල්ලේ නැත්නම් තේරිගාතාවල අනිත් පැත්තකේ දැන් ඒකෙදි කියන්නේ ඉරවට යන ගිරවියනේ මගේ ගිරවි කොයිද අනේ හිතපපුවට ගිනියවිලි මට තනිකම් දැනුණාවේ හතරවරම් දෙව්සරණින් ඈ නිදුකින් උන්නාවේ මේක අර මේ පෙළෙහි අනිත් පැත්ත වගේ ඉතින් මේ මේ මෙන්න මේකෙන් ඇත්තට මම හිතන කෙනෙකුට දැනෙනවා තමන්ගේ හෘද సంతාණයට බැහැලා අර හෘද වස්තුවේ නැත්නම් මේ හිතේ ඇතුලේ තියෙන ඊටාම සංවේදීව කලාපේ යම් ආකාරයකින් කොනිටනවා හැකියාව. يعني මේ ගීත දෙක මම හිතන මේ ආයුරින් අපේ සංසාරී ගීතය සහ ඉරවට යන ගිර වෙන ගීත දෙක තමයි නිල වශයෙන් මා කියන්නට හේතු උනේ ඔහු මේ මේ විප්‍රයෝග දුක්ඛය නැත්තම් මේ මේ බිඳියාම ප්‍රේමයේ බිඳියාම ප්‍රේම අහෝසි වීමේ සංකල්පයේන ගීතවලින් තියෙන ඊටම වැරෑරුම්ම හිත රිදවන සුළු ගීත දෙක. ඉතින් මම හිතනවා සංගීතඥයින් සහ ගායකයින් ඔහුගේ චින්තාව හරියට හඳුනගත්ත ඔහුත් සමග වැඩ කළා. අපිට ඒකට හොඳම නිදර්ශනය තමයි කලින් කිව්වා වගේ දූමා වගේ ගීතය. මදන් මේ මේ වරකම ඔහුව ඇත්තටම මටත් අවස්ථාවක් ලැබුණා තරුණ සංගීතඥයෙක් වෙන්න කාලේ මීට අවුරුදු 15කට 16කට උඩදී ඔහුගේ ගීතයක් සංගීතවත් කරනකොට යම් ටෙලි නාට්‍ය සඳහා. ඉතින් කෙසේ වෙතත් මගේ ප්‍රවේශය ඒ විදිහට ගන්නට මම කැමතියි. හොඳයි එසේනම් අපි ගීතයක් රස විඳමු. මේ ගීතය නීලා වික්‍රමසිංහන්ගේ මුල් ගැයීම. අද ගැයීම සඳහා මා ආරාධනා කරන්නේ සශිකා නිසංසලා. Thank you. ජන සාහිත්‍යය වඩාත් ඇසුරු කරයි කියලා. ඒ වගේම මුලින් සඳහන් කළ ගීත රචකින් කණ්ඩායමක් හිටියා. අපේ ගීත රචනා කලාව ඉදිරියට ගෙනාව මුල් යුගයේ ගීත රචකයින්. ඔහු කළේ ඒ ගීත රචනා ශෛලිය එහෙම නැත්නම් ඒ බසම ඉදිරියට ගෙන යාමක්ද එහෙම නැත්නම් එය නවතාවයකින් ඔහු ගෙනවද ඔහු අපිට හඳුනා ගන්න අතනදී අද පෙර කී ගීත රචකින්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද? සරල ගීයක් සඳහා වුණත් මම මොන හරි කිව්වහම ආචාර්ය කේමදාසයන්ට තමයි ගිහින් කියන්නේ මම. මොකද අජන්තාව ආචාර්ය අජන්තාවන් මම අඳුරාගන්නේ ආචාර්ය කේමදාසයන් හරහා. ඒ ගෞරවයට මම තියනවා නම් ගුවන්විදුලියේ සරල ගීයක් සටහනක් තියෙනවා. මේකට මාස්ටර් මොකක් හරි ගීතයක් නම් ඕන කිව්වම මේ මම කියන්නම් කියලා කියනවා. පස්සේ බලනකොට ඉතින් අජන්තරව ලියෝගෙන ඉතන. ඒ වාගේ ගීතයක් තමයි බිලිදුමුවින් මව් දෙතන උරා බිව් කිරි සයුරට කළ ගුණ පිදුනේ යා කියන ගීතේ ඒ කාලේ මුල්ම යුවේ සරල ගීයක්. ඒක මම කමලානි පෙරේරා කියන ගායිකාව සමග ගායනා කළා. ඉතින් එහෙම අතීතයක් තමයි තියෙන්නේ. ඉතින් කවදත් ඉතින් හොඳ දේ ලිව්වා. ආජන්තා මටත් ඒ ගීත ලැබුණා. චිත්‍රපටයට ලැබුණා, කැසට් පටයට ලැබුණා, CD තැටියට ලැබුණා, ටෙලි නාට්‍යයට ලැබුණා. ඉතින් අගය කළා. එදත් අදේක අගය කළා. අදත් ඉතින් එතුමා නැති වුණත් ඒ සියලු කෘතීන් මම අගය කරනවා. මොකද ඒවා අපට සම්පත්. අපි පැවත අපේ පැවැත්මට ඒවා බොහෝ ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. හොඳයි. අපි තව ගීතයකට යන්නට කලින් මම කැමති කුරුළුණර මහත්මයා අජන්ත රණසිංහ මහත්මයාගේ තිබුණු විශේෂත්වය තමයි ඔහු අන් ගායක ගායිකාවන් අන් ගීපද රචකයින්ට දැක්වූ ගෞරවය විශේෂයෙන්ම මා දැක තිබෙනවා අපේ අප මේ මේ වේදිකාවේ එවකට ස්වභාවිත ගීතයක වැඩසටහනක් තිබ්බ දවල් 12ට මේ වැඩසටහනේදී නව ගායක ගායිකාවන් සහ ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් ගීත ගායනා කරනවා යම් හේකින් යම් හේකින් ගීපද රචකයාගේ හෝ සංගීතවේදියාගේ හෝ එහෙම නැත්නම් පෙර ගැයීම ඉදිරිපත් කළ ගායකයා හෝ ගායිකාවගේ නම නොකියුනොත් අපි කිව්වේ නැත්තම් මෙතුමිය දන්නවා වඩාත් හොඳින් මෙතන නැගිටලා මුළු සභාව මැදලම කෑ ගහලා අත උස්සලා කියනවා. අනිවාර්යයෙන්ම කියන්න ඕනි මෙතන බොහෝ දෙනෙක් සාක්ෂිතරයි. ඒක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. එතුමාගේ නොවුනත් එතුමා ඒ පිළිබඳව හොඳ දැනුමක් තිබ්බා සහ ඒ ගෞරවය ලබා දිය යුතු කියන තැන එතුමා හිටියා. ඒක ඉතා දුලබ ගුණයක් අජන්තා රණසිංහන්ගේ. අජන්තා රණසිංහන් තුල නොතිබුණු කුලවාදය සංගීත ක්ෂේත්‍රය අපි දන්නවනේ. කියන්නේ ඔහු ගණන් ගත්තු නැති ඒ කුලවාදී කියන හැඟීම. ඔතමන් කොහොමද දකින්නේ? දැන් ස්වභාවිත ගීතය කිව්වහම අපි හැමෝම හිතන්නේ මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය ඉන්දියාවේ ගිහිල්ලා විශාරද කළා ආපු අයගේ සංගීතය තමයි සංගීතය. මේ ගුවන්විදුලියේ කාලාන්තරයක් තිබුණානේ. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය තමයි මෙතන තිබිය යුත්තේ. ඉන් පරිබාහිර සංගීත වේ ක්‍රම එන්න බෑ. ඒකනේ ඔය රත්නජංගර පඬිතුමා සුනිල් සාන්තයන්ව මේ ෆේල් කරේ මේ මේ පරීක්ෂණයෙන් අසමත් කරේ. එතකොට යම් බටහිර ආරක ගීතයක් ගායනා කරාද ඒකට එවක තිබුණු ප්‍රතිපත්තිය අනුව ගුවන්විදුලිය අනුමත කරේ නැහැ. දැන් සීටී ප්‍රනාන්දු රත්නජංකර් පඬිතුමා ඉස්සරහා ශිල්පීන් වර්ග කිරීමේ මේ පරීක්ෂණයට ආවා. සීටී ප්‍රනාන්දු ගීතයක් ගායනා කරා. හැබැයි සීටී ප්‍රනාන්දු ඒ ශිල්පීන් පරීක්ෂණයෙන් අසමත් වුණා. ඒ අසමත් වුණේයි ඔහු හොඳට ගායනා නොකළ නිසා නෙවෙයි. ඔහු ගායනා කරේ අර උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයට අනුගත නොවුණු බටහිර ආදී ගීතයක්. ඒක නිසා ඔහු ප්‍රතික්ෂේප වුණා. ඉතින් ඕ වගේ කාලයක් ගනුදුලියේ යම් යම් කාලවල ප්‍රතිපත්ති තියෙනවනේ. ඒ අනුව මෙහෙම වුණා. හැබැයි අජන්තා රණසිංහ කියන සංගීතවේදියා එහෙම කුලකයකට කුලයකට සංගීත ප්‍රවර්ගයකට ගැති වෙලා හිටියේ නැහැ. ඌට රූකාන්ත ගීතය, අමරදේවයන්ගේ ගීතය, මහාචාර්ය සනත්නන්ද සිරිගේ ගීතය, ඊලා වික්‍රමසිංහගේ ගීතය, මේ හැම ආරකම අයට ඔහු ගීත ලිව්වා. ඌ ඒ හැම දිනාගෙම ගීත රස විඳා. විශේෂයෙන්ම ජෝතිපාල ඔහුගේ අතිශය කිට්ටු මිත්‍රයා හැම දුක ශෝකය බෙදාගත්තේ ජෝතිපාලත් එක්ක. ඔහුගේ ජීවිතේ බැඳිලා තිබුණ එක්තරා යුගයක් ජෝතිපාලත් එක්ක. ඔහු මට ඉතාම රස කතාවක් කියලා තියෙන එක මට වටිනවා ජෝතිපාලගේ මිත්‍රත්වය කිව්වහම කියන්නේ. ජෝතිපාලතේ සල්ලි තිබුණ නැහැ සිගරට් පැකට් එකක් ගන්න. අජන්ත උදේට එන ගමන් මාලිගාවත්තේ ගෙදෙට්ට ගිහිල්ලා තමයි අර ස්කූටර් එකේ එන්නේ. මේකව මචං මට සිගරට් පැකට් එකක් ගන්න. සල්ලි නෑ අපිට පුළුවන් නම් මට දීපම් මෙච්චර රුපියල් 100ක් කියමුකෝ. රුපියල් 100ක් යන්නේ ඒ කාලේ. මේ කොහොම හරි මුදලක් දුන්නා. දුන්නාම මෙයා දුප්පත් මිනිහෙක් ඇවිල්ලා කිව්වලු මට මේ අනේ සර් මගේ අතේ සල්ලි නෑ මොකක් හරි වමනාවක් කියලා මුදලක් කිල්ලවලු ජෝතිපාලෙන්. අර අජන්ත ඉස්සරහම මම කො මචං මට මෙච්චරයි තියෙන්නේ කමන්නේ උඹට සිගරට් පැකට් එකක් ගන්න කියලා තමයි අර රුපියල් 100 හරි කී හරි දීලා තියෙන්නේ. අර නැතිබරි මිනිස්සෙක් වෙලා අතපාවුවාම ජෝතිපාල ඒ රුපියල් 100 දුන්නලු අර මිනිස්සයාට. දුන්නම් කවුරු මචං? හරි පල් වැඩේනේ කරේ. මේ මම මගේ ඕනකම පිළිමහ ගන්නෙත් නැතුව මම ඔබට ඒ රුපියල් 100 දුන්නේ උඹේ ඕනකමට. උඹ ඒක දුන්නනේ. කියලා. දැන් මචං මගේ සිගරට් පැකට් එකට වැඩි අර මිනිස්සයාගේ ඕනකම වැඩිනේ. මට සිගරට් එක නොබී ඉන්න පුළුවන්. කියලා මචං කිව්වා හරි මචං උඹ හරි. උඹ හරි කියලා අනුමත කළා. මේ ඒවලේ අජන්තාති සල්ලි තිබිලා නෑ තව තව ගානක් දෙන්න සිගරට් පැකට් එකක් ගන්න. ඉතින් කිව්වලු හරි කියලා. ඒ වගේ මිත්‍රශීලී මිනිස්සෙක්. ඒ වගේම තමයි සියලුම ප්‍රවර්ග වල ගායක ගායිකාන් එක්ක සංගීතඥයන් එක්ක ඉතාම සුහදව කුමාරු කරගත්ත ගනුදෙනු කළා වැඩ කරා. දැන් සමහර අය ගීත රචනා කරනකොට අපි ලියන්නේ මේ මේ කුලකයාට විතරයි. මේ ගායක ගායිකාවන්ට විතරයි. මේ සංගීතඥයන්ට විතරයි කියලා බෙදාගෙන තියෙනවනේ. ඔවුන්ගේ ගීත ගායනා කළා නෑ. අර සාමාන්‍යයෙන් අර මේ මහේසාක්‍ය අල්පේසාක්‍ය කියලා තියෙනනේ අල්පේසාක්‍යයිද ලියන්නේ. මේ අජන්තගේ එහෙම අල්පේසාක්‍ය මහේසාක්‍ය ભેදයක් තිබුණේ හැම එක්කෙනාටම ඕනම කෙනෙකුට ගීතයක් ලියලා දෙනවා. හැබැයි අවබෝධිකුත් තිබුණා මම මෙයාට ලියනකොට මේ ගීතය ලියන්න ඕන මෙන්න මේ තලයෙන් මේ මට්ටමින්. කියන ඒකට මේකට ගැළපෙන විදිහේ ගීතය ලියලා දුන්නා. ඒ නිසා ඔහුගේ ගීත සාහිත්‍ය සහ ගීතයට ඔහුගේ පෝෂණය කිසි දැනකින් අඩු වුණේ හැම කෙනාම යම් නිබන්ධයක් රචනාවක් ඉල්ලුවනම් ඌ හැම දිනාටම දායක වුණා. සමහර වෙලාවට අර අවරගණේයයි කියන අල්පේසාක්‍යයි කියලා ඉන්න අය හොඳ පදමාලා ගායනා කරලා ඔහු නිසා. මොකද ඔවුන්ට ලියන්නේ නැහනේ හොඳ අර විශිෂ්ට ගීත රචකයෝ. එතකොට අජන්තන් නොමැලිව ඔවුන්ට ලියපු නිසා සමහර දුර්වල ගීත රචනා ගායනා කරමින් සිට ඇතම් ගායක ගායිකාවෝ හොඳ ගීත ගායනා කරා. ඉතින් ඒකෙන් ලොකු සාධනීය දෙයක් සිද්ධ වුණා. හොඳයි. අපි එහෙනම් මේ එචා ජෝතිපාලයන්ගේ ගීතයක් අහමු. ඔබ කිව් නිසා සහ තවත් මගකට අපිට ප්‍රවේශ වන්නටත් හැකි. මෙතුමන්ගේ තවත් හඳක් අපිට අහන්නත් තිබෙනවා. මේ ගීතය නින්දනින රාත්‍රියේ ගීත ගායනා කිරීම සඳහා ආරාධනා කරන්නේ මිහිඳු ආර්ය රත්නයන්. ඕ oh. මා සිහිපත් කරන්නම් අද විශේෂ කණ්ඩායමක් විශාල කණ්ඩායමක් කියන ඊට పూర్වයේහි අදත් අපේ මේ නාද විසුතුරු මැව් වාදක මණ්ඩලය මම ඔබට හඳුනා දෙන්නම්. දකුණු පස්සිට වාදක මණ්ඩලයේ මధుශංකර රත්නායක, එවැගේම දාශ රත්නායක, හසන්ත ජයලාල්, චාමර හපන්ගම කීබෝඩ්, ජානක බෝගොඩ, බටනලා, එවැගේම ප්‍රවීණ සිතාර් වාද්‍ය ශිල්පියාණන් ලලිත් ශාන්තප්‍රිය පේන්නේ නැහැ. গিitar සුදා දිල්රෝක්ෂ සමග විමල් ලක්ෂාන්ත කුරේ. තබ්ලා විදිත රණවීර ඔක්ටපෑඩ් නරිදු චතුරංග. අද සංගීත අධ්‍යක්ෂණය සහ මෙහෙවීම ප්‍රසාද් සිල්වා. නාද සංකලන කලේ තරිදු දිසානායක පාලක මධ්‍යම ක්‍රියාකාරී චමින්ද සක්‍රසූරිය මැදිරි මෙහෙයුම් චන්දසිරි වික්‍රමසිංහ එයාල් රාජපක්ෂ අද මේ වැඩසටහන ගෙනීම සඳහා බොහෝ කණ්ඩායමක් එකතු වුණා. අධ්‍යක්ෂණ රාජතුමා එරන්ද හෙට්ටිආරච්චි මහතා, ඒ වගේම නියොත් අධ්‍යක්ෂණ රාල් වැඩසටහන් මයුර අබේසිංහ මහත්මිය බොහොම ස්තුතියි ඔබතුමීටත්. ඒ වගේම වැඩසටහන සිංහල සේවාව වෙනුවෙන්, සිංහල ස්වදේශීය සේවය වෙනුවෙන් පාලක චන්ද්‍රිකා මානගේ මහත්මිය, සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත් මහත්මයා අධීක්ෂණය කළ බොහොම ස්තුතියි. අද වැඩසටහන නිෂ්පාදනය කළේ ඉදුනි විජයවර්ධන සමග බද්දජිත් සවුල්. මීළඟ මීවිත මීළඟ පරම්පරාවේ ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන්ම